ඇත්තම තහම මොනවාක්වත් වෙන්න බෑ තහම තියෙන්නේ සෙනග නැති පාරේ පුරුදු වෙලාච්ච මිනිස්සයා වාහනේ පුරුදු කරපේ කරන දැන් සෙනග ඉන්න තැන ගෙනියන්න පුරුදු වෙනවා. ඊට ඒක සෙනග දකින්නකොට බයක් එනවා. නැත්නම් ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. එලත් නැහැ. විශේෂයෙන් පුරුදු කරලා පුරුදු කරලා සෙනග නැති තැන වගේම සෙනග ඉන්න තැන තමන්ට පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙනකම්ම ගමනේ කොන්ෆිඩන්ස් එනකම් ගියාට පස්සේ තමයි තමන්ට ඒක පිළිබඳව වශී භාවයක් මන්ට ඒක පිළිබඳව පරිචයක් ලැබෙන්නේ. දැන් තියෙන්නේ ඒක ට්‍රේන් කරනවා. සෙනග ඉන්න තැනවලත් යනවා නැත්නම් හොල් යනවා. තාම ඇක්සිඩන්ට් වෙලා නැහැ. ඉතින් අර සෙනග නැති සෙනග උඟක් සෙනග අර වේල් කරත්තයක් අස්සේ යනකොට හරි හප්ප ගන්න නැතුව වාහන දෙපැත්තේ පීරෙද්දි වාහනේ ඇතුලේ ඉඳගෙන යනකොට ඒකේ කොළියක් තියෙනවා. හරි ලෝ ස්පීඩ් එකක් තියෙනවා. මෙලයි ගමන නෙවෙයි බලන්නේ ඇක්සිඩන්ට් නොවන එක විතරයි. ඇක්සිඩන්ට් වුණොත් ඒ මිනිසුන්ගේ දෝෂයට වුණත් මටයි වැරද්ද සිද්ධ වෙන්නේ. ඒ නිසා පස්සේ දාගෙන අරගෙන යන්නේ. අද බල මුට්ටයක් කරේ තියාගෙන කරවල මුට්ටයක් කියන්නේ අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් ස්පීඩ් එක හදා ගන්න තු මන් දන්නේ ඒ මේ කෙරෙනවා ඒකේ. ඔය අර අපි අපි ඉඳලා ඊළඟට ගිය අර පොත් සාප්පු මැදේ ඊළඟට විශ්නාක ගන්න දෙන්නෙක් විතර අර මොකද්ද මේ රිචෝ එකේ අරගෙන යවිල්ලක් යනවා ඒ ගෙත් ස්පීඩ් එක හදා ගන්නෙත් නැහැ. එනේ බ්‍රේක් ගහන්නේ මාරාන්තික වුණොත් විතරයි. කොහින් හරි එහෙන් දාලා මෙහෙන් දාලා දැන් එහෙන මිනිස්සු එන්ජින් එකේ වැඩ ගන්න දන්නවා. මුත් එකට කවදාකවත් ක්ලච් කරන්නේ නැහැ, බ්‍රේක් කරන්නේ නැහැ. කෑ ගහලා හෝන් ගහලා අයින් කරගෙන මෙහෙන් පිට හම්බෙච්ච ගමන්ටක් ගාලා දැම්ම ගියා. අර මිනිස්සු බය වෙන්නෙත් නැහැ. මේ මගේ කණෙන් ගියා, කන අප්ලෝඩින් ගියා. යන්නේ මනෝද යන්ත්‍රයේ තුද්දා හොයාගත්තට මෙච්චර දක්ෂව පාවිච්චි කරන්න බෑ. සාමාන්‍ය රොඩ්ඩෙක් හිටියා නම් මේ මනසට ක්ලාන්ත හැදෙනවා. ඒ කියන්නේ හරියට අර රෝඩ් ට්‍රැෆික් කරනවා කටයුතු කරලා එහෙ කියලා තියෙන්නේ මේ මේන් රෝඩ් එකට දාන ඉතලා එක විනාඩියක්වත් තත්පරයක්වත් එන්ජින් එක වාහනේ නතර කරන්න එපයි කියලානේ. මේ නතර කරොත් ලකුණ කැපෙනවා. ආපු ගමන් දානවා දාලා ඉවරලා තමයි බලන්නේ ඇප් මොනවද කියලා. අතට ඒකේ ඉන්දියාවේ ස්වරූපයේ ඒ ඊටාම සුළු ප්‍රභාවයක් ඇතුව විශාල වැඩ කොටසක් කරනවා. ඒ හරහා ලොකු ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඒක ඒක කිසිම කෙනෙකුට හිතා ගන්නක ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම කේස් එකක් දාගන්නක දෙගොල්ලම කැමති නෑ. මේ ඇක්සිඩන්ට් එකක් වුණත් කේස් එකක් නෑ. කතා කියාගත්ත නැත්නම් බැන්නා ගියයි. අනිත් වගේ නිකන් හැබැයි ඒකට සෝෂල් ස්ටේටස් අඩුයි. කොහොම අඩු ස්ටේටස් වල දුවන්නේ. හැබැයි පද්ධතිය සමතුලිතව දුවනවා. බල්ලෙක් නැරලා හිරියට මොනම යකෙක් පාරෙන් අයින් කරන්න දැකලා තියෙනවා. ඒක ගිහින් නිකන් චපාතිය වගේ වෙලා තියෙනවා. මම විතරයි තැති ගහිලා. ඒකට යනවා ඊට පස්සේ කිසි ගානක් නැතුව. ලේ දිනකොට විතර පොඩ්ඩක් සයිඩ් එකෙන් දාගෙන යනවා. සාමාන්‍යයෙන් මේ මේ අහලා බලන්නේ මිනිස්සු කොච්චර වෙන්නද කොච්චි නැත කරන්නේ. මේ නෑ ඒක නතර කරලා. මොකද ඒ ඒ කොච්චික සයිස් එක දැකලා තියෙනවා පෙට්ටි කීයක්ද ගානක්. ඒකට කරන්න දෙන්නේ ඒ වේකේ නම් නැත කළ පොලිසියට ගිහලා මිනි පෙට්ටියක් ගෙනලා ඔක්කොම වැඩ නැත ගන්න. මොනවා කරන්නේ. තමනේ වාහනයකට බල්ලෙක් යත වුණාද මොනම දැක්ක ගන්න බෑ. ඒ මං කියන්නේ ඒක හොඳයි කියනවා මෙතන තියෙන සමතුලිත භාවය අපි දකින්න ඕනේ. ඒක විශාල විශ්ීමේ ශක්තියක් තියෙනවා. කිසි වෙනාවට කාටවත් යටමක් නැද්ද මම වැඩේ කරගත්ත කියලා. ඒක පොඩි කාලෙ ඉඳලා මොකද වෙලා තියෙන්නේ. ඒකම තමයි ඇත්තටම මේ মালටි ටාස්කින් වලදී සත්‍ය පවත්තරකොට අර සුද්ධ ඒ කාර්මණත් කීම කෙස් කාත් කිය හත අරගෙන යනවා වගේ සත්‍ය පවත්න්න බෑ. එහාට පයින්නවා මෙහාට පයින්නවා. ඉතින් ඒකට ඇත්තට බලනකොට අපේ මේ මේ මේ මේ අහන ප්‍රශ්න ඔක්කොටම සතිය මුල් කරගත්ත ප්‍රශ්නයක් නෙවෙයි උතන තියෙන සමාධිය මුල් කරගත්ත ප්‍රශ්නයක්. සමාධියේ මුදුවට මතක තියාගන්න සමථ සමාධියේ තියෙන කෑදරකම් අහන ප්‍රශ්නයක් මිස ඔය මේ ක්ෂණික සමාධිය අඳුරනවා නම් ප්‍රශ්නේ නගින්න නගින්න මුලක් නැහැ. කියන්නේ අරමුණේ ඉන්නවා, අධ්‍යයක් ඇහෙනවා, අද්දර ඇත්තටම හිත යනවා. ඇනලයිස් නොත් කරනවා. ඇනලයිස් කරනවා මේක පිටිමි ඥානද බොද්ධාගත සිංහල ධර්මයෙන් කරන ඊට පස්සේ ආපහු එනවා. ඒකට ගිය ට්‍රක් එක ඔක්කොම මාක් වෙලා තියෙනවා. යන්න ඕනේ ආනාපානේ සද්දෙට ගියා ගියල්ල මිනිස්සු ගන්න බවක් දන්නා බෞද්ධ බවක් දන්නා තායි සිංහල ආදි වශයෙන් තෝරන අය ආනාපානට තෙල් ඒකට තායි සතහන් වැඩි සිංහල කතානේ ඉරිටේට් වෙන බවක් තේරෙන දැනිලා ඔක්කොම සතියෙන් ඇනලයිස් කරලා තියෙනවා සමාන සාප කරගන්න තමන්ද යකෝවර්ති වුණ සමාධිය නෑනේ ඒ සමාධියත් ක්ෂණික සමාධිය නෙවෙයි වගේ කරන්නේ ඒ මොකද අර දිට්ඨ ධම්ම සුඛය නැත්නම් අර විවේකජම් පීතිතිංගං සුඛම සච්ච සංඥා කියලා බුදුරජාණන් කියන්නේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ සහිත වූ සුඛම වූ සත්‍ය සංඥාවක් තියෙනවා. අනිත් සත්‍ය සංඥාව ලෝකෙම තියෙන ඕනම මේ ඉඳුරන් හරහා ලැබෙන ආමිෂය හරහා ලැබෙන සියලු සැපයන්ට වැඩි උතුම්. ඒක සමත සුඛයක්. ඒ සුඛයට හැම කෙනාම බැඳෙනවා. නමුත් ඒ සුඛය හොඳයි. මනුෂ්‍ය සුවයලවන්න, හීලින් කරන්න, තෙරපිටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. නමුත් ඒක too ඒක හරි ලක්ෂූරියස්. හැම වෙලාවෙම වෙන වෙනුවට අපිට විපස්සනා සමාධිය ගන්න වෙනවා. අර මේ පැනපැන යද්දි සතිය අරමුණු හරහා පැනපැන යද්දි සමතුලිතතාවය නඩත්තු කරගෙන ඉන්න පශ්චාත්තාපන වෙනවා මේන් තින් ඉස් නොට් ටු වරි විතරයි හිතන ගන්න දෙන මේ මොටෝ එක වෙනවා වරි කරන්නේ වෙහසක් ඇති කරගන්නේ. තමයි බලන හැකි තරම් දුරට මේ කේස් එකක් ගන්නෙත් නැහැ, වොරි කරන්නෙත් නැහැ. ඊගා චිත්තක්ෂණය ෆ්‍රෙෂ් පිට. අරමුණු හොරුවා වෙන එකක් හොරුවා සචේපවත්තන් යන පටන් අරගත්තට පස්සේ අර ලොකු මේ පරාසය, දරාසීමේ හැකියාව තමන්ට කම්පා නොවි ඉන්න පුළුවන් පරාසය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඉස්සර ඉස්සර චෝදනා කරන දේවල් අද චෝදනා කරන්නේ ගහගෙන කියාගෙන යන්න පුළුවන් ගතිය. ඒක උගාක් වැදගත් වෙනවා මේ උපේක්ෂාවට මේ සිද්ධියක් වුණාට කම්ප්ලේන් කරන්නේ ඒ වගේම මට මෙව මේ දේ මට භාවනාවට මේ දේ ඕනේ කියලා කිසිම කන්ඩිෂන් එකක් ඩිමාන්ඩ් කරන්නේ ඒක සාමාන්‍යයෙන් අපි අතින් ඒ අපේ පරාසය ලොකු වීම සිදු වෙන්නේ අහම්බයක් කරා එහෙම නැත්නම් අපි ඊටාම පොඩි පොඩි මේ කම්ෆර්ට් සෝන් එකට හිර වෙලා ගත කරලා තියෙනවා. අපි ඒ කම්ෆර්ට් සෝන් එකම ඕනේ වියදමක් කරලා ඕනේ දෙයකට කැප කරලා ගන්නවා. ඒකෙන් වෙන්නේ මොකද? අර ජීවිතයේ තියෙන ජීවත් වෙනසුළු වයිටැලිටි එක නැති වෙනවා. ජීවිතයේ තියෙන සජීවී ගතිය නැති වෙනවා. අර පුංචි නැරෝ කම්ෆර්ට් සෝන් එකට අපි සීමා වෙනවා. ඒකකොට මේ survival of the fittest කියන එකේ fittest කියන quality එක නෙමෙයි fitting fit කියන්නේ fitness එක නෙමෙයි වැඩේ. ඒ condition ඉල්ලන ගතිය විතරයි වැඩේ. එnde ende ende ende ඔතෑණි වෙනවා. බොළඳ වෙනවා. ලාමක වෙනවා. ඊමාචාර ජීවත් වෙන්න බැරුව යන අය ඒ comfort zone එකෙන් පිට ගිය ගමන් ඉන්න බෑ. ඇත්තටම ඉන්න බැරිකම නෙමෙයි තියෙන්නේ. ශරීරයේ තියෙන හැකියාව උරගාල බලලා නැහැ. ඉතින් උරගාල බලන නිසා බයට මැරෙනවා. ටෙලිග්‍රෑම් එක අතර ගන්නකොට heart attack එක ඇවිල්ලා මේකේ තියෙන මරණයක් වෙන්න ඇති කියලා. ටෙලිග්‍රෑම් එක කඩලවත් නැහැ තාම. කඩනකොට වෙන එකක් තියෙනවා. අන්න වගේ විද්‍යාඥාන්ස කියන්නේ එහෙම නෙමෙයි මේක පුළුවන් තරම් විශාල පරාසයකට දාලා ඒ මුළු පරාසයෙම ඉන්න පුළුවන්. ඇත්තටම එක්කෙනෙක් අර්ථකථන දීලා තියුණා සර්වඥයි කියලා කියන්නේ omnipotent කියලා කියන්නේ මුළු පරාසෙම අත්විඳලා දෙන මුළු පරාසෙම මොකුත් වෙන්නේ නැති බව දන්නවා. මුළු පරාසිතින් මම මේ සර්වයිවල් එකට මොකුත් වෙනවා බැලන්ස් එක ගන්න පුළුවන්. වෘත්තඥය කියලා කියන්නේ හරියට පුංචි සීට් එකක විතරයි සමතුලිතතාවය ගන්න. එහෙට ගියම ක්ලෙම්ප්ලේන් මෙහෙට ගියම කම්ප්ලේන්. එයාට බෑ මේ තීරුම් ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මනුස්සකම මෙච්චර 360 degrees තියෙනවා කියලා. අර පොදු පරාසයේ ජීවත් වෙලා ඒකෙම මැරිලා යනවා. ඒක නිසා දන්නේත් නැහැ මනුස්සකමේ තියෙන හැකියාවල් ටික. පොටෙන්ෂල් එක. එහෙම නැත්නම් මේ omnipotent කියලාම තමයි කියන්නේ omniscient ඒ knowledge එක එන්න තියෙන්නේ මේ දුෂ්කරතා හැම එකකින්ම අපිට පරාසය ලොකු කරගැනීමේ අවස්ථාවක් තියෙනවා ඒකට සාධනීය විදිහට බලන්න ගන්නවා මම දැකලා තියෙන්නේ ලෝකේ තියෙන මේ ට්‍රෙන්ඩ්ස් වලින් ඔය බාලදක්ෂ ව්‍යාපාරයේ බුදුහාමුදුරන්ගේ මේ විපස්සනාවයි විතරමයි ලෝකේ ওই දෙක එක්ස්පෑන්ඩ් කරන්නේ අනිත් හැම එකකින්ම බටකොල බටකොල තුපුරුසෙල් දිලා එන ගහන එකයි